හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණ වනේ පවත්වන දවසේ එක් දින භාවනා වැඩසටහනේ ආරම්භක අවස්ථාව සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් මේ වන විට මේ පින්වතුන් අටසිල් සමාදන් වෙලා සීලය අලුත් කරගෙන සූදානම් වෙන්නේ අද දවස තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ගත කරන්නයි. ඇත්තටම අපිට මාසයකට හරි දවසක් මේ විදිහට තමන්ගේ ඇතුළට නැඹුරු වෙලා කටයුතු කරන්න ලැබීම ලොකු භාග්යක්. ඒ නිසා අද දවසේ අදිෂ්ඨාන කරගන්න හැකිතාක් තමන් ඇතුළතට යොමු වෙලා අනුන් දිහා බලන්නේ නැතුව තමුන් දිහා බලාගෙන කටයුතු කරන්න උත්සාහත් වෙනවා කියන එකට අදිෂ්ඨානයක් පිහිටව ගන්න. ඒ වගේම හැකිතාක් ඊටාම නිහඬව අනිත් අය එක්ක අල්ලාප සල්ලාපේ දෙන්නේ නැතුව ඊටාම නිහඬව තමන් මේ ආපු කාරණාව ඉෂ්ට කරගන්න උත්සාහවත් වෙන්න. ඒ වගේම තමන්ගේ හැසිරීම ගමන බිමන පුළුවන් තරම් සතියෙන් පවත්වන්න සිහිමත් සිහියෙන් යුක්තව පවත්වන්න. මොකද අපි පරණ පුරුදු විදිහටම ඉක්මනට යන්න එන්න ගත්තොත් කතා බහ කරන්න ගත්තොත් ඉරියව් පවත්වන්න ගත්තොත් අපි මේ කරන භාවනාවට ඒක මදක් බාධාවක් වෙනවා. ඒ නිසා අද දවසේ පුළුවන් තරම් කටයුතු කරද්දී යම් පමණක නැවතිල්ලේ සිහියෙන් යුක්තව සංසිඳීමකින් යුක්තව කරන්න උත්සාහවත් වෙන්න. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සතර සතිපට්ඨානයේදී මේ ඉරියව් පැවැත්වීම ප්‍රධාන ඉරියව් හතර පැවැත්වීමත් අනු කුඩා සියලු ඉරියව් පැවැත්වීමත් සතියෙන් කිරීමම මේ කායානුපස්සනා කොටසට අයත් වෙන බව. ඒ නිසා අපි ඉරියව් පැවැත්වීම පවා සතිමත්ව කරා නම් අපිට ඒ හරහා කායानुපස්සනාවක් දියුණු වෙනවා. ඒ බබත් තේරුම් අරගෙන හැකිතාක් බොහොම නිහඬව, නිශ්ශබ්දව සතිමත්ව අද දවස ගත කරන්න අදිෂ්ඨාන පිහිටවා ගන්න. එතකොට අපි දැනට අපිට එළඹලා එළඹිලා තියෙන්නේ ඉඳගෙන කරන පරයන්ක භාවනාවක්. ඉතින් අපි ඒ සඳහා පළමුව තමන්ගේ ඉරියව්ව හොඳින් සකස් කරගන්න. තමන්ට අපහසුතාව තියෙනවා නම් පුටුවක් භාවිතා කළාට වරදක් නැහැ. කෙසේ නමුත් මේ පිටකොන්ද ඍජුව තියාගන්න. නමුත් එතනින් අදහස් වෙන්නේ හුඟාක් ඍජු මේ හුඟාක් දැඩිව තද තද තද කරලා තියාගැනීමක් නෙමෙයි අදහස් වෙන්නේ පහසුවෙන් ඒත් ඍජුව තමන්ගේ පිටකොන්ද සකස් කරගන්න. මේ ඉරියව්වේ පහසුව තිබීම වැදගත්. හුඟක් අපහසු ඉරියව්වක් පැවැත්වන්න ගත්තොත් එතකොට වැඩි වෙලාවක් ඉන්න බෑ ඉරියව්වේ තියෙන වේදනාවන් දැනිලා අපිට ඉරියව් ඉක්මනටම මාරු කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි නිදාගෙන ඉන්නවා වගේ තාම පහසු ඉරියව්වකට ගියොත් ඉක්මනටම අපි නිින්දට වැටෙනවා. ඒ නිසා මේ අතරමැද්ද තියෙන පහසු ඉරියව්වක් තෝරගන්න ඒ ඉරියව්ව හොඳින් සකස් කරගන්න විනාඩි කිහිපයක් ගත්තත් වරදක් නැහැ. තමන්ගේ ඇඳුම් කැඩුම් ලිහිල්ව තියාගන්න තද වෙලා හිර වෙලා තියෙනවා නම් මදක් ඒ තැන් සකස් කරගන්න ඉරියව්වෙන් හොඳින් සකස් වුණාට පස්සේ විශේෂ තැනකට හිත යන්නේ නැතුව සාමාන්‍ය පරිදි මේ කයටම හිත තියාගන්න පුළුවන් නම් ඒ කියන්නේ කය සමබරව අපිට පවත්වන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඉරියව්ව සකස් වුණාට පස්සේ අපේ හිත දිහා බැලුවොත් අපි නිරන්තරයෙන්ම එක්ක අතීත අරමුණු එක්ක ගත කරනවා. එහෙම නැත්නම් අනාගත සැලසුම් එක්ක ජීවත් වෙනවා. ඉතින් අපි භාවනාවක් තුළදී මේ අතීත අනාගත දෙකෙන් හිත මුදවගෙන හැකිතාක් වර්තමාන මොහොතේ හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් හිත දිහා මදක් විපරම් කරලා බලන්න. දැන් හිත තියෙන්නේ මොන මොන වගේ අරමුණු එක්කද කියලා. අතීත යම්කිසි අරමුණක් ඇසුරු කරමින් නම් තියෙන්නේ. ඒ අරමුණු ඔස්සේ යන්න එපා. ඒ අරමුණු වලට වටිනාකමක් දෙන්න එපා. අගයක් දෙන්න එපා. ඒ වෙනුවට මතකයක් මතකයක් කියලා ඒ අරමුණු හැකිතාක් බැහැර කරන්න. ඒ අරමුණු වලට දෙන වටිනාකම නැති කරන්න, අඩු කරන්න. ඒ වගේම Tamanට ඉදිරියට කරන්න තියෙන ඊටාම වටිනා දෙයක්, ප්‍රධාන දෙයක්, අත්‍යවශ්‍ය දෙයක් මතක් වුණත් මේ වෙලාවේ ඊට හැකියාවක් නැහැ. මොකද අපි දැන් මේ මුළු දවසම තමන් වෙනුවෙන් ගත කරන්නයි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා ඒ අනාගත සැලසුම් තමන්ගේ හිතට ඇවිල්ලා තියෙනවා නම් ඒවත් සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා බැහැර කරලා දාන්න. අපි සිතුවිලි වලට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඒවා දිගට යන්නේ නැහැ. ඒවා ඉක්මනටම අඩපණ වෙනවා. අපිමයි සිතුවිලි ශක්තිමත් කරන්නේ. මේ කාරණාව තේරුම් අරගෙන මේ අතීතේනුයි අනාගතේනුයි හිත මුදව ගන්න. තමන්ට පුළුවන් මේ අතීතේනුයි අනාගතේනුයි හිත මිදුණා නම් අයින් වුණා නම් දැන් හිත වර්තමාණයට පැමිණලා තියෙන්න ඕනේ. එතකොට වර්තමානයේත් විවිධ ස්ථාන ගැන කල්පනා කරමින් gedara ගැන රාජකාරී කරන තැන ස්කෝලේ ගැන ආදී විවිධ තැන් ගැන කල්පනා කරමින් හිත තියෙනව වෙන්න පුළුවන්. ඒ විවිධ තැන් හිත මුදවගෙන මේ දැන් ඉන්න තැනට තමන්ගේ කය දැනට සතප්පලා තියෙන මේ තැනට ගන්න උත්සාහවත් වෙන්න. ඊටාම සුළු ප්‍රදේශයක තමයි අපේ මේ කය තියෙන්නේ. එතකොට මේ කය තුලට හිත ගන්න උත්සාහවත් වෙන්න. මේ විදිහට වර්තමානයේ හිත කයට පැමිණියා නම් බොහෝ සෙයින් අපිට සතිය එළඹ සිටි බව තහවුරු කරගන්න පුළුවන්. එතකොටත් දැනෙන්නේ සුවයක්ම නෙමෙයි ඇතැම් වෙලාවට කයේ තියෙන යම් වේදනාවක්. එහෙම නැත්නම් කයේ දැනෙන යම් කම්පන චංචල ස්වභාවයක්. එහෙම නැත්නම් හුස්ම ගැනීමේ ක්‍රියාවලියේ යම් ප්‍රකට බවක්. එහෙමත් නැත්නම් මේ කය ස්පර්ශ වෙන ආකාරය මේ වගේ විවිධ තැන්වලට හිත යන්න පුළුවන්. ඉතින් ඔය කොතනට හිත ගියත් වරදක් නැහැ. ඒ මොකද මේ සියලු දේ වර්තමානයේ සිද්ධ වෙන දේවල්. ඉතින් මදක් ඒ කැමති දෙයකට හිතට හැසිරෙන්න ඉඩ දෙන්න. එතකොට හිත බොහොම gedරට ආවා වගේ බොහොම නිදැල්ලේ ආයාසයකින් තොරව ආතතියකින් තොරව මේ ස්පර්ශ ස්ථානවල හිත රැඳේවි. මදක් මේ විදිහට කය ස්පර්ශ වෙන තැන්වල හිත යොදන්න. එතකොට හිත වර්තමාණයට පැමිණෙනවා. විනාඩියක් දෙකක් මේ විදිහට ගත කරන්න. Tamanට දැනෙනවා නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඇතම් වෙලාවට නාසිකාග්‍රේ ප්‍රදේශයේම දැනෙනවා නම් හුරු පුරුදු යෝගාවචරයේකට ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවන්න උත්සාහවත් වෙන්න. ආධුනික යෝගියෙක් නම් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හුස්ම පිට ගන්නකොට පිට කරනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. පුරුදු යෝගාවචරයෙක් නම් මෙනෙහි කිරීමකින් තොරවම නාසිකාග්‍රේ ප්‍රදේශයේදී මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම ගැන දැනුවත් වෙන්න පුළුවන්. Tamanට දැනෙන්නේ උදරයේ පිම්බීම හැකිලිම නම් එතෙන්ට අවධානය යොමු කළාටත් වරදක් නැහැ. මේ කර්මස්ථාන දෙකෙන් එකක් තෝරගන්න. හුස්ම ගන්නවත් සමගම උදරය ඉස්සරහට නිරාගෙන එනවා. ඒ අවස්ථාවේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හුස්ම පිට කරනවත් සමග නැවතත් උදරය හැකිලෙනවා. ඒ අවස්ථාවේදී හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. පුරුදු යෝගාවචරයෙක් නම් මෙනෙහි කිරීමකින් තොරවම මේ පිම්බීමේ හැකිලීමේ මුළු ක්‍රියාවලියම දැනුවත් භාවයෙන් සිද්ධ වෙන්න ඉඩ හරින්න. කෙරෙන දේ ඉබේ කෙරෙන්න හැරලා අපි දැනුවත් වෙන එකයි කරන්නේ. අතීතයට අනාගතයට නැවතත් සිත ගියොත් ගිය බව දැනගත්ත මොහොතේ පටන් නැවතත් වර්තමානයේ මේ කර්මස්ථානයේ හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. හිත පිට යාම ගැන Tamanට ද්වේෂයක් තරහවක් ඇති කරගන්න එපා. ඒක හිතේ ස්වභාවය. Tamanට නිදිබර ගතියක් දැනෙනවා නම් ඇස් මදක් විවර කරගත්තට වරදක් නැහැ. මොකද නින්දර වැටුනොත් මේ කාලය තුල ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ඇස් මදක් විවර කරගෙන පැවැත්වීමෙන් අපිට නින්දෙන් වැළකින්න පුළුවන්. ඒත් හොඳට හිත එකඟ වෙලා තියෙනවා නම් නින්දකුත් නැත්තම් ඇස් වහගෙනම භවනා කළාට වරදකුත් නැහැ. හොඳින් හුස්ම රැල්ල වැටහෙනවා නම් මෙනෙහි කිරීමකින් තොරවම හුස්ම රැල්ල පිළිබඳව දැනුවත් වෙන්න. ඒ වගේම හුස්ම රැල්ලේ ඊ타ම සියුම්ව පටන් ගන්නා ආකාරය ක්‍රමානුකූලව වෙනස් වෙන ආකාරය ඊළඟට දුර්වල වෙලා තුනී වෙලා අවසන් වෙන ආකාරය දැනගන්නා සුළුව මේ පිළිබඳ උනන්දුවෙන් එක මොහොතක්වත් අත් නොහැර බලා ගන්න අන්දමට උත්සාහයෙන් කටයුතු කරන්න. හොඳට හුස්ම රැල්ල තැම්පත් වෙනවා නම් හයියෙන් හුස්ම ගන්න යන්න එපා. හොඳින් හුස්ම රැල්ල තැම්පත් වෙන්න ඉඩ දෙන්න. පිම්බීම හැකිලීමටත් ඔය විදිහටමයි සම්පූර්ණ පිම්බීමේ ක්‍රියාවලියේ හිත පවත්වන්න. සම්පූර්ණ හැකිලීමේ ක්‍රියාවලියේම හිත පවත්වන්න. මේ දෙක අතර තියෙන යම් නිදහස් බවක්, හිස් බවක්, ඉඩසක් තියෙනවා නම් ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න. හිතට විවිධ දර්ශන පෙනෙනවා නම් ඒ කිසිම දෙයක් ඔස්සේ යන්න එපා. යම් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන තැනට හිත යොදලා ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඒත් ආරම්භක යෝගාවචරයෙක් නම් තමන්ගේ මූල කර්මස්ථානයේ හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. ඉරියව්ව වෙනස් කළා වේදනාව ජය ගන්න පුළුවන් නම් ආරම්භක යෝගීන් එසේ කරාට වරදකුත් නැහැ. සාදු සාදු සාදු හොඳයි පින්වත්නි අපිට ඊළඟ පැය ඇතුළත සක්මන් භාවනාව සඳහා කාලය නියම වෙලා තියෙනවා. ඉතින් ඒ කාලය තුලදීත් මෙම ස්ථානයේ හෝ ඉහළ මාලයේ හෝ එහෙමත් නැත්නම් විහාරගේ මළුව පාවිච්චි කරන්න පුළුවන්. පිරිමි යෝගාවචරයින් කැමතිනම් ආරණ්‍ය සේනාසනයේ සක්මන් මළු භාවිතා කරන්නත් පුළුවන්. මේ කාලය තුලදී හැකිතාක් නිහඬව තමන්ගේ කය වෙතට යොමු වෙච්ච සිත ඇතිව කටයුතු කරන්න මුළු කාලය පුරාම අඛණ්ඩව සතිය පවත්ව පවත්වා ගන්න උත්සාහවත් වුණොත් අපිට අද දවසේ සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඊළඟට අපි නැවතත් දවල් 1ට මෙම ස්ථානයේ මුණ ගැසෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. තමන් කරගෙන යන භාවනාවේ යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඊළඟට gedara di කරපු කරගෙන ගිය භාවනාවේ යම් ප්‍රශ්න මතුවනා නම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. තමන්ට යම් සැක සහිත තැන් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් යොමු කරන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් අපි හැකි තාක් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒව සාකච්ඡා කරලා සැක දුරු කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහත් වෙමු. සියලු දෙනාටම අද දිනය ඊටාම සාර්ථකව තමන්ගේ සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.